කුසල මූලං ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අපිට ලැබිලා තිබෙන මාතෘකාව තමයි මේ කුසල මුල් වර්ධනය කරගන්නේ කොයි ආකාරයටද කියලා දේශනා කරන්න කියලා කුසල මුල් වර්ධනය කරගන්න ආකාරය වර්ධනය කරගන්න මොනවද අවශ්‍ය කරන්නේ මෙන්න මේවා පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා තමයි අද දවසේ අපට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවෙන් ඉල්ලීම් කරලා තිබෙන්නේ. වෙනතුනේ මම ඔබට මුලින් පාඩයක් දේශනා කළා. ඒ පාඩේ සඳහන් වෙනවා කාතමංචාවස කුසලං. මොකද්ද කුසලය කියලා කියන්නේ? කුසල මූලය කියන්නේ මොකද්ද? අලෝභෝ කුසල මූලං. අලෝභය කුසල මූලයක්. ඊළඟට අදෝසෝ කුසල මූලං අද්වේෂය කුසල මූලයක් අමෝහෝ කුසල මූලං අමෝහය කුසල මූලයක් සම්මාදිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මේ ගැන සඳහන් වෙනවා. එතකොට දැන් මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන්නේ මොනවද කියලා ඉස්සරහට තව තව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් මූල මූල කියලා කියනවා. මුල. මුල කියන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් ගහක මුල් තියෙනවා. ඒ ගහක මුල් වලින් මොකද්ද කරන්නේ? ගහ හැදෙන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. එතකොට ගහක් හැදෙන්න ආරම්භයේ ශක්තිය ආරක්ෂාව කල්පවැත්ම මේ ඔක්කොම ලබා දෙන්නේ ගහේ මුල් වලින්. මුල හොඳ නම් ගහක් එහෙම ලේසියෙන් විනාශ වෙන්නේ නැහැ. එතකොට මුල පදනම් වෙලා තියෙන ලැජ්ජ බය තුලින් දැන් අපි ගත්තොත් අපි හිතමුකෝ ඉගෙන ගන්න ළමෙක් ඉන්නවා. එතකොට එයාට හොඳට පොත්පත් වල වැඩ කළලා ඉහළ ප්‍රතිඵල අරගෙන අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඕන කියන සිතුවිලි යාට ඔළුවට දැම්මොත් අපි ඒ දාපු සිතුවිලි ටික අල්ලගෙන තියාගෙන ඉන්න එයාට මුල් වෙනවා ලැජ්ජ බය. දැන් ලැජ්ජ බය කියන එක නැත්නම් එයාට පින්නතුනේ ඒ අපි දෙන අවවාද සහ ඒ ඉගෙන ගන්න ඕන කියන සිතුවිලි ටික තියාගන්න බෑ. ලැජ්ජ බය මුල් වෙනවා. ලැජ්ජ බය තියෙන තාක්කල් එයාට අන්න අර හොඳට ඉගෙන ගන්න ඕන, හොඳට විභාගේ පාස් වෙන්න ඕන, මම මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා කියන එක තියාගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ දැන් අපි දන් දීලා තියෙනෝනේ. එතකොට මේ දන් දෙන්නත් අපිට මේ මුල් වෙලා තියෙන ලැජ්ජ බය. ධර්ම ශ්‍රවණය කරන්නත් ලැජ්ජ බය තියෙනවා. සිල් ගන්න, භාවනා කරන්න, හොඳ හැමදේම කරන්න ලැජ්ජ බය තියෙනවා. දැන් ලැජ්ජ බය කියන දෙක අපේ ඇතුලේ නැත්නම් පන්සලකට යන්න හිතෙන්නේ නැහැ. බණ අහන්නේ දන් දෙන්නේ හොඳ දේවල් කරන්නේ එතකොට මේ දැන් මේ මුල වර්ධනය කරන්නට අපිට එහෙමනම් ලැජ්ජ බය අවශ්‍යයි. මුල කියලා කියන්නේ අකුසල මේ කුසල මුල්. ඒ කියන්නේ නිර්ලෝභීකම කුසල මූලයක්. ඊළඟට මෛත්‍රී සිතුවිලි ඊළඟට අමෝහය මේවා පින්නතුනේ කුසල මුල්. මේ කුසල මුල් කැඩිලා බිඳිලා විනාශ වෙලා නැති වෙලා යනවා ලැජ්ජ බය නැති වෙච්ච දවසට. ලැජ්ජ බය තියෙන තාක්කල් අර කුසල මුල් ආරක්ෂා වෙනවා අපි තුළ. දැන් අපි ගත්තොත් පින්නතුනේ මේ කුසලයේ නැමැති මුල් වර්ධනය වෙන්නේ එහෙමනම් අපි තුල අනිවාර්යයෙන්ම ලැජ්ජ බය තිබිය යුතුයි තියෙන්නට ඕන. දැන් අපි තේරුම් ගත්තොත් මෙහෙම අපි හිතමු ඉස්සෙල්ලම අපි තේරුම් ගමු අකුසලය කියන්නේ මොකක්ද කියලා. අකුසල මුල් කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගමු ඉස්සෙල්ලා. දැන් ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසල මුල්. අකුසල් කරන්න මුල් වෙන දේවල්. එතකොට දැන් ලෝභ ද්වේෂ මෝහ කියලා කිව්වට කෙනෙකුට රසවත් නොවෙන්න පුළුවන්. අපි තුන් මෙහෙම දැන් සමහර දේවල් අපි හිත හිතා ඉන්නවා. ඒ හිත හිතා ඉන්න දේ නිසා අපේ ලේ රත් වෙනවා. ලේ නරක් වෙනවා කියනවා. හිත පිච්චෙනවා. හිත කලබල වෙනවා. හිත දැවෙනවා. හිත කලබල වෙනවා. ආන්න ඒ ස්වභාවය තමයි අපි මේ අකුසලය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝභයක් ආවහම අපේ අපි කලබල වෙන්නේ නැද්ද? ලෝභයක් ආවහම කලබල වෙනවා. පින්කමක් කරන්න ගියලා ලෝභ එනවා. කඩේට ගියාම ලෝභ එනවා. උයන්න ගියාම ලෝභ එනවා. කෑම කන්න ගියාම ලෝභ එනවා. කෑම බෙදන්න ගියාම ලෝභ එනවා. මොන දේ කරන්න ගියත් ලෝභය මතුවෙනවා. එතකොට ඒ ලෝභය හටගන්නා වූ සෑම මොහොතකදීම අපේ හිත දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. ඊළඟට ද්වේෂය. අපිට ද්වේෂය ඇවිල්ලා තියෙනෝනේ. දන් දෙන්න ගිහිල්ලා ද්වේෂය ඇවිල්ලා නැද්ද? බනහන්න කියලා ද්වේෂය ඇවිල්ලා නැද්ද? කෑම යන්න ගිහිල්ලා අපිට ද්වේෂය ඇවිල්ලා නැද්ද? කෑම කන්න ගිහිල්ලා ද්වේෂය ඇවිල්ලා නැද්ද? මොන දේ කරන්න ගියත් ද්වේෂ වෙනවා. ඒකෝට ද්වේෂය ආපු වෙලාවට hina වෙන්න බෑ. ද්වේෂය තියෙන වෙලාවට කන්නත් බෑ. ද්වේෂයේ තියෙනලාට මේ වාහනේ පැදෙව්වොත් ඒත් වැරදි විදිහට තමයි වාහනේ පදවන්නේ. ද්වේෂයේ තියෙන වෙලාවට ගුරුවරයෙකුට නම් උගන්වන්න බෑ. ද්වේෂයේ තියෙන වෙලාවට ඔක්කොම කන පිට. සැලසුම් කරපු විදිහට වැඩ කරන්න බෑ. එතකොට අකුසල මූලයක් තමයි ද්වේෂය කියන්නේ. ඊළඟට පින්නොත්නේ මෝහය. මෝහය අකුසල මූලය. මෝහය කියන්නේ මොකද්ද? අපි අවිද්‍යාව කියලා කියන්නේ මෝහයටම තමයි. ඒ කියන්නේ අපේ ඇත්ත වැහිලා තියෙන ගතියක් තියෙනවා අපේ හිතේ. නිතරම පින්නතුනේ මේ ලෝකයේ මේ අවිද්‍යාසගත හිතක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෝහය මුල් වෙච්ච හිතක් තමයි තියෙන්නේ. හැමතිස්සෙම ඇත්ත වැහිලා තියෙන ගතියක් තියෙනවා. මේ ලෝකයේ දැන් අපේ හිතේ අපේ හිත අරමුණු ගන්නවනේ කොයි වෙලේ. අපි විවිධ දේවල් දකින්නේ. අපි විවිධ දේවල් දකින්නේ බස් එකේ කෝච්චිය කඩේ පිළ අපි දකින්නේ දකිනකොට අපේ හිත අරමුණක් ගන්නවා. ඒ හැමතිස්සෙම ඇත්ත වැහිලා තමයි තියෙන්නේ. ඒ දකින්න දේ තුල යථාර්ථය වැහිලා තියෙන්නේ. අපිට යථාර්ථය නෙවෙයි දෙපේන්නේ. අපිට පේන්නේ නැති දේ. ඒතර අපි වැළඳගන්නේ අන්නේ ඒක. අපි හොයන්නේ ඒක. අපිට පේන්නේ අපි අල්ලගන්නේ ඒක. හැමතිස්සෙම හිත ගන්න අරමුණු වල යථාර්ථය කියලා එකක් තියෙනවා යථාර්ථයේ වැහිච්ච එකකුත් තියෙනවා මෙන්න මේ යථාර්ථයේ වැහිච්ච එක තමයි කොයි වෙලෙත් පේන්න ගන්න දැන් මේක තව තව තේරෙන්න මම මෙන්න මෙහෙම කියන්නම් අපිට දැන් අපි ඊයේ කියපු දෙයක් ඊයේ දරපු මතයක් මොනවා අද අපි ඒ මතය අයින් කරගන්නවා අපි කියනවා මේ ඒක වැරදි තමයි එහෙම නෙවෙයි මේක තමයි හරි කියලා ඒතර ඊයේ නොදැක්ක දෙයක් අද දකිනවා අපි. ඊයේ නොදැක්ක දේ අපි අද දකිනවා. සමහරවිට මීට අවුරුදු 5කට 10කට කලින් අපි මොකක් හරි මතයක හිටියා. මොන හරි දෙයක් ගැන අපි හිතපු විදියක් තියෙනවා. ඒක හරි කියලා අපි හිතපු විදියට. හැබැයි මෙන්න දැන් අද අපිම ඒ අපි එදා හිත හිත ඉල්පෙක වැරදියේ ඒක නෙමෙයි හරියට මේක කියලා අපි හිතන්න ගන්නවා. ඒත් හැමතිස්සෙම මෝහය මුල් වෙලා තමයි අපේ මේ හිත වැඩ කරන්නේ ඇස් කන්නාසාදී වැඩ කරන්නේ හැම තිස්සෙම අකුසල මූලයක් බලවත් වෙලා තියෙන. විශේෂයෙන්ම ගත්තොත් මේ ලෝකේ පින්නතුනේ ප්‍රകൃතිය තමයි මෝහය නැමැති අකුසල මූලය. මෝහය හෙවත් අවිද්‍යාව නැමැති අකුසල මූලය කියන්නේ ඇත්ත වැහිලා තියෙන ගතිය. ඒකනේ අපිට නිතරම මිනිසුන්ට අවවාද කරන්න වෙලා තියෙන්නේ. අනුශාසනා කරන්න කියලා තියෙනවා. දඩුවම් දෙන්න කියලා තියෙනවා. වැරද්ද පිළිගන්න කියලා කියන්නේ කියලා තියෙනවා. සමාව ගන්න හිතන්නේ මේ හැමදෙස්සම ඇත්ත වෙහිලා කියන්නේ. ලෝක යථාර්ථය වෙලා තියෙන්නේ. දැන් ගෑල් ළමයෙක් පිරිමි ළමයෙක් දකිනවා. පිරිමි ළමයෙක් ගෑල් ළමයෙක් දකිනවා. ඔවුනොවුන් ඔවුනොවුන් දිහා බලාගෙන ඉන්නවා. ඔවුනොවුන්ට සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන සිතුවිලි වලට ඇලෙනවා. ඒ සියල්ලම ඇත්ත වැහිලා තියෙන එකක්. මුලාව. එතකොට ඇත්ත දකිනකොට ඊට වැඩිය ප්‍රඥාවක් පහළ වෙනවා. ඒතර මේ ලෝකයේ මේ අකුසල මූලය තමයි පිරෙලා තියෙන්නේ. අකුසල මූල තමයි පිරෙලා තියෙන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය. මොනව කරන්න ගියත් මොනව කරන්න ගියත් අපිට බලන්න පුළුවන් අපේ ලෝභය බලවත් වෙනවද නැද්ද? ද්වේෂය බලවත් වෙනවද නැද්ද? මොහේ බල මේ මේ මේ දෙක තමයි කොයි වෙලෙත් තියෙන්නේ. අය කවුරු හරි කියනවා අනේ අපිට නම් නෑ එහෙම. එහෙම කොහොමද අපි අපි ගැන කියන්නේ? තවසුළු මොහොතකින් හටගන්න සිතුවිල්ල ගැන අපි කොහොමද කියන්නේ? තව පැයකින් හටගන්න සිතුවිල්ල ගැන අද මට කියන්න පුළුවන්ද? මට කියන්න පුළුවන් දැන් මෙන්න මෙහෙම දෙයක්. කැස්ස මට නැහැ. ඒ කියන්නේ මට තව පැයකිනුත් නැති නෑ. එහෙම වුණනම් පොඩ්ඩක් දල වශයෙන් කියන්න පුළුවන්. උණ මට දැන් නැහැ. එතකොට පැයකිනුත් මට උණ නැහැ. අන්න එහෙම කියන්න පුළුවන්. බඩේ කැක්කුමක් මට දැන් නැහැ. එතකොට තව පැයකින් බඩේ කැක්කුමක් නැහැ කියලා අපිට එහෙම සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. හැබැයි ඒකත් වරදින්න බැරිද? ඒකත් වරදිනවා නම් හිත ගැන කොහොම කියන්නද? ධර්මදේශනාව ශ්‍රවණය කරන මොහොතේ අපිට අපිට ඕන විදිහට මේ හිත අපිට පිටවන්න පුළුවන්ද? ධර්මදේශනාවටම හිත පිටවන්න බෑනේ. හරි අමාරුයි. ලොකු වීරයක් ගන්න ඕන. වීරය අඩු වුණොත් මතක් වෙන්නේ වෙන වෙන විකාර. ගේ දොර, ව්‍යාපාර, බණෙන් පස්සේ කරන්න ඉන්න දේවල්, බණ කරන්න ගිහිල්ලා වෙච්ච දේවල් ওই වගේ වෙන වෙන වෙන වෙන දේවල් තමයි ඔළුවේ. ඒ නිසා අපිට අපේ කොණ්ඩේ ගැන කියන්න පුළුවන්. මගේ කොණ්ඩේ කලුයි. ඒ කියන්නේ තව අවුරුදු 5000 යනකොට මේක මෙහෙමයි. මගේ දත් මෙහෙමයි. ඒ කියන්නේ තව අවුරුදු 5ක් යනකොට දත් මෙහෙමයි. එහෙම අපිට කියන්න පුළුවන්. කියලා ඒක සාමාන්‍යයෙන් අපි කියපු කතාව ඇත්ත වගේ ටිකක් පේන ගතියකුත් තියෙනවා. මොකද ඒ වෙනස් වීම වේගවත්ව පේන්නේ නැති නිසා. හැබැයි හිත කියන්නේ ඊට වඩා ඉක්මනට වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට පින්නතුනේ දැන් ඔබට මම කිව්වා අකුසලයේ කියලා කියන්නේ නිතරම අපේ හිත දැවෙන, තැවෙන, පිච්චෙන ගතිය. අකුසල මුල්. ඊළඟට කුසල මුල් කියන්නේ උගණි පැත්ත. දැන් සමහර දේවල් අපි දැක්කාම අපි හිත පිච්චෙන්නේ නැහැනේ. උදාහරණයක් වශයෙන් උදේට අපි දකිනවා දානි අරගෙන යන අම්ම කෙනෙක්. උදේට දකිනවා. උදේට අපි දුම අපි දකිනවා මල් ගහේ මල් කඩන කෙනෙක් ළමයෙක්. ගහක මල් කඩනවා. මේක අපි දකිනවා. දැක්කම අපේ හිත දැවෙන්නේ නැහැනේ, විච්චෙන්නේ නැහැනේ. අපේ හිත හදවත සෞම්‍ය වෙනවනේ. අපිට හරි ආසීතන දැක්කම අන්න ඒව කුසල මූලය. ඒ තුලින් බලවත් වෙන කුසල මූලය. අපිටම අපි උදේ පාන්දර දකිනවා සිල් ගන්න යන කට්ටියක්. පින්ඳ පාත වැඩන ස්වාමීන් වහන්සේලා ටිකක්. ඒක දැක්කහම අපේ හිත සෞම්‍ය වෙනවා, සැහැල්ලු වෙනවා. ජීවිතේ බර අඩු වෙන සැහැල්ලුවක් ඇති වෙනවා. අන්න ඒව කුසල මූලය තමයි ඒව දැකීමෙන් වර්ධනය වෙන්නේ. ලෝභය යටපත් වෙනවා, ද්වේෂය යටපත් වෙනවා, මෝහය යටපත් වෙනවා. එතකොට දැන් අපි දැන් තේරුම් ගත්ත මූලික වශයෙන් ඒ තමයි මේ කුසල මූලය කියන්නේ මොකද්ද? අකුසල මූලය කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් පින්නතුනේ මේ කුසල මූලය මුල් වෙලා තමයි කුසල කර්ම කරේනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ධර්මයේ සඳහන් වෙනවා කතමංචාවුසෝ කුසල. මොකද්ද කුසලය කියන්නේ? කුසල මූලය ගැන අපි දැන් කතා කළේ. කුසලය කියන්නේ මොකද්ද? පාණාදිපාතා වේරමණී කුසල. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. අනේක කුසලයක්. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නකොට අපේ හිත හදවත ප්‍රසන්න වෙනවා. සෞම්‍ය වෙනවා. ප්‍රාණඝාතයක් කරන්න ඕනේ නැහැ. ප්‍රාණඝාතයක් කරන්න හිත හිත ඉන්නකොටම එතනම අකුසල මුල් බලවත් වෙලා එතනම අපේ හිත පිච්චෙන්නේ නැද්ද? හිත දැවෙන්නේ නැද්ද? කලබල වෙන්නේ නැද්ද? ඩාඩිය දාන්නේ නැද්ද? ඔළුව එකක් වුන් වෙන්නේ නැද්ද? නී රිහීනෙන් බය වෙන්නේ නැද්ද? නිින්ද යන්නේ බොහෝ ගැටලු ඇති වෙනවා. ආදීනෝ මතක් වෙනවා. එතකොට අදින්නාදාන වේරමණී කුසල. සොරකමින් වැළකී ඉන්නවා කියන කෙනෙක් හිතනවා. සොරකමින් වැළකී ඉන්න ගන්නවා. ආන්නේ කුසලයක්. එතකොට දැන් මේ දැන් හොරකමක් කරන්න තියෙද්දී හොරකමෙන් දැන් වැළකලා ඉන්නවා. පැය තුනකට පස්සේ මේ මොහොත ගැන හිතලා හිත සෞම්‍ය වෙනවද සැහැල්ලු වෙනවද නැත්නම් හිත පිච්චෙනවද හිත සෞම්‍ය වෙනවා ඇයි අනේ දැන් පැය තුනකට කලින් මට හොරකමක් කරන්න තුන මම ඒක කළේ නෑ ඒ නිසා මට දැන් සැහැල්ලු ඒ වෙලේ මට අලාභයක් වගේ පේනුනට ඒ අලාභය ගැන හිතලා මම ඒ ලාභය කරගත්තා නම් මගේ යතේ ඒ හොරකම් කරපු දේ තියෙන්න බලන්න. හැබැයි බයෙන් ඉන්නේ. ලැජ්ජාවෙන් ඉන්නේ. ශෝකයෙන් ඉන්නේ. මූණ දෙන්න බෑ. අහුවේද? අහුවේද කියලා. නින්දර කියත් මතකට එනවා. හීනෙනුත් පේනවා. ගිහිල්ලා දෙන්න හිතෙනවා. එහෙමනේ හැටි. එතකොට ඔන්න සොරකමෙන් වැළකී ඉඳී ඉන්න එක කුසලයක්. ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසල. කාමයේ රදව හැසිරීමෙන් වැළකෙන එක කුසලයක්. එතකොට කෙනෙක් අපි හිතමුකෝ මේ විදිහට කල්පනා කරා කියලා අනේ මම පහුගිය අවුරුද්ද පුරාවටම කාමවර්ධව හැසිරීමෙන් නතර වුණා කියලා. එතකොට එයාට පහුගිය අවුරුද්ද අවුරුද්ද ගැන ඒ ඒ ගැන හිතලා ප්‍රසන්න බවක් හිතේ ඇති වෙන්නේ නැද්ද? හිතේ සතුටක් ඇති වෙන්නේ නැද්ද? හිතේ සාන්තියක් ඇති වෙන්නේ නැද්ද? ඕන කෙනෙක් ඕන පදයක් කියපු දෙයින් මම දන්නවා ගිය අවුරුද්ද පුරා වුණේ මොකද කියලා. එතකොට එයාට හිත ප්‍රබස්සරයි. අරය මෙයා කිව්ව කී දේ ගැන හිතලා දුක ගොඩකල් තියෙන්නේ ඒ දුක ගොඩකල් තියෙන්නේ හේතු තිබ්බොත් විතරයි. ඊළඟට පින්නතුනේ මුසාවාදා වේරමණී කුසල. නේ? බොරු කීමෙන් වැළකීම කුසලයක්. ඊළඟට පිසුනා වාචා වේරමණී කුසල. පරුසා වාචා වේරමණී කුසල. සම්පප්පලාපා වේරමණී කුසලම් අනවිජ්ජා වේරමණී කුසල. අභ්‍යාපාද කුසල. හ්ම් සම්මා දිට්ඨි කුසල. මේ ඔක්කොම කුසල. කේලම කියමින් වැළකෙන එක, පරස වචනෙන් කතා කරන එක වැළකෙන එක, වැඩකට නැති නිකාම් බොරු සම්පප්පලාප වැඩ නැති දේවල් කියව කියව ඉන්න එකෙන් වළකින එක කුසලයක්. ඊළඟට අනුන්ගේ දෙයට ආශ කරන එකෙන් වැළකෙන එක කුසලයක්. ඊළඟට දැඩි තරහ දැඩි කෝපය අහුවෙච්ච එකෙන් තමල ගහන්න හිතෙන ගතිය වලක්කු ඒවෙන් ඒ ස්පීඩ් වලින් අයින් වෙලා ඉන්න එක කුසලයක්. ඊළඟට සම්මාදිට්ඨිය දිනු කරගෙන සිටීම කුසලයක්. එතකොට බලන්න මේ කුසලයත් එක්ක ඉන්නකොට ආයුෂ වැඩි වෙනවා. වර්ණය වැඩි වෙනවා. සැපේ වැඩි වෙනවා. බලය වැඩි වෙනවා, බුද්ධිය වැඩි වෙනවා. විසරද භාවයටපත් වෙනවා. ඕනම තැනක බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. ඒතර මේ ලෝකයේ පින්නතුනේ මේ විදිහට කුසලය හඳුනගෙන, ඒ කියන්නේ කුසල මූලයත් හඳුනගෙන, කුසලයත් හඳුනගෙන, අකුසලයත් හඳුනගෙන, අකුසල මූලයත් හඳුනගෙන ජීවත් වෙන අය ඉන්නවා. දැන් අපි ගත්තොත් ප්‍රාණඝාත, සොරකම, කාමරද හැසිරීම, බොරු කීම, කේලම, හිස් වචන, පරස වචන, අනුංග දෙයට ආශ කිරීම, ඊට පස්සේ දැඩි කෝපය, මිත්‍යා දෘෂ්ටික අදහස් සමග ජීවත් වීම කියන මේ අකුසලයත් එක්ක ඉන්නකොට කොයිලෙත් වාද ભેද ගැටුම් තරක ගහමරා ගැනීම කපා කොටා ගැනීම මොනතරම් ලස්සනට ගෙවල් හැදුවත් ගෙවල් වල එළියක් නැහැ මොනතරම් උගත්කම් තිබුණත් කිසිම මොලයක් නැහැ ප්‍රශ්නයක් ආවහම මොනතරම් මිලමුදල් තිබුණත් වෙච්ච දෙයක් නැහැ ඒක තමයි හැටි ඇයි අකුසලේ සම්පූර්ණයෙන් පිරලා කොච්චර පින් කළත් කොච්චර දන් දුන්නත් මොනතරම් විහෙර විහාර හැදුවත් අකුසල මුල් බලවත් නම් ඊළඟට අකුසල කර්ම බලවත් නම් සැනසීමක් ලැබෙන්නේ නැහැ. දැන් එහෙමනම් ඔබට පැහැදිලි කුසල මූලය කියන්නේ මොකද්ද? අකුසල මූලය කියන්නේ මොකද්ද? ඊළඟට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල මූල සහ අකුසල මූල හරියට දන්නවනම් යම් කිසි කෙනෙක්. ඒ කියන්නේ පොතක් කියවලා දැනගෙන වැඩක් නැහැ. දැන් කුසල කියලා මුල් කියන්නේ මොනවද අකුසල මුල් කියන්නේ මොනවද කියලා දහම් පාසල් පොත් හරි වෙනත් පාසල් පොත් හරි අපි හිතමු කෙනෙක් කියවනවා කියලා එහෙම කියවලා බලලා බලලා හදාarලා කටපාඩම් කරගත්තට වැඩක් නැහැ. ඒක හොඳයි නොදන්න කෙනෙක් ඉස්සරහා දන්න කෙනෙක් කියලා පෙන්නන්න. ඊට එහා ගුණයක් වැඩෙන්නේ නැහැ. විභාගයට ලියලා පාස් වෙන්න හොඳයි. ඒක හැර ගුණයක් වැඩෙන්නේ නැහැ. එතකොට මේ කුසල මුල් සහ අකුසල මුල් ඊළඟට කුසලය සහ අකුසලය මේ දෙක තමාගේ හිත තුලින් මම හිත හිත ඉන්න දේවල් තුලින් යම් කෙනෙක් එක දිගට දවස් හතරක් බලන්න ගත්තොත් එක දිගට දවස් හතරක් උදේ විනාඩි 20ක් විතර වෙන් කරනවා. හවසත් විනාඩි 20ක් විතර වෙන් කරනවා. ඊට පස්සෙද්දත් උදේ හවස විනාඩි 20 20 වෙන් කරනවා. දවස් 3ක් 4ක් එහෙම. ඊට පස්සේ ඊළඟට හතර පස්වෙනි දවස්වල නිකන් උයන වෙලාවටත් මතකෙට එනවා. ඒ ඉතින් පොඩි පුහුණුවක් දවස් තුනක විතර කළානේ. කාර් එකේ යන ගමනුත් ඔෆිස් එකේ ඉන්නකොටත් ගෙදර වත්ත පිටියේ වැඩක් කරනකොටත් අහමු ලෙස මේ මම දැන් හිත හිත ඉන්න එක කුසල මූලයක් පදනම් වෙලාද අකුසල මූලයක් පදනම් වෙලාද කියලා බලන්න පුළුවන්. පැති දෙකයිනේ තියෙන්නේ. බල බල අයින් කරන්න තියෙන එක අයින් කරනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පුරුද්දක් පුහුණුවක් ඇති කරගත්තොත් එයා ටික කාලයක් යනකොට ධර්මයේ සඳහන් වෙනවා සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක් වෙනවා කියලා. යතෝකෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති. අකුසල මූලංච පජානාති. යම් දවසක ශාවකයා අකුසලයක් දැනගනීද? අකුසල මූලයක් දැනගනීද? ආන්නේ ශාවකයා ඊළඟට කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලයක් කුසල මූලයක් දැනගනීද? එත්තවතාපිකෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින් මේ ශාවකයා සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් වෙනවා කියලා දේශනා කළා. උජුගතාස්ස දිට්ඨිය. යාගේ දෘෂ්ටිය ඍජු වෙනවා. ඒ කියන්නේ දැන් පුහුණුවක් කළා පුහුණුවට සාපේක්ෂව අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධයත් එක්ක යාගේ දෘෂ්ටියක් බලවත් වෙනවා. ඒ පොතක තිබිච්ච දෙයක් නෙවෙයි. මම මා තුළ වැඩිච්ච දෙයක්. ඒ දෘෂ්ටිය බලවත් වෙනවා. අරයාගේ මෙයාගේ කීමට ඒ දෘෂ්ටි අයින් කරන්නේ. මොකද මගේ අත්දැකීමක්. දැන් සමහර කෑම අපි කන්නේ නැත්තේ ඇයි? මට තියෙන අත්දැකීම. ඇයි මන් දන්නේ ඒ කෑම මට මෙහෙම මෙහෙම වෙනවා කියලා. ඒතර අරයා මෙයා කියනවා නෑ නෑ කන්න කන්න කියලා අපි කනවද? කන්නේ නෑ. ආන්න ඒ වගේ අවබෝධයක් අපිට තිබ්බොත් තමයි මේ දෘෂ්ටිය කියන එක අරයාගේ මෙයාගේ කීමට වැටෙන්නේ නැතුව අල්ලගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි හිතමුකෝ දැන් සමහර කෑම වර්ග තියෙනවා අපි අහලා තියෙනවා මේවා කෑවම අර එහෙම වෙනවා මෙහෙම වෙනවා මේවා හොඳ නෑ කන්න කියලා. හැබැයි අපි කාලත් නෑ අපිට එහෙම වෙලත් නෑ. කාලා ඇති උණු බව දන්නේ නෑ. අපි පොතේ ඉගෙනගෙන තියෙනවා මේවා කන්න හොඳයි යව මෙහෙම වෙනවා කියලා. හැබැයි ඒ දෘෂ්ටිය කැඩෙන්නේ නැද්ද? ඒ දෘෂ්ටි කැඩෙන හේතුව කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ උන්න කන්න කිව්වම කනවා. ඇයි අපිට තියෙන අවබෝධය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික දැනුමක් අවබෝධයක් අත්දැකීමක් නෙමෙයි පොතවල දිච්ච එකක්. ඒක වැඩිකල් තියෙන්නේ. මේ දහමෙත් එහෙම තමයි. පොතපතෙන් එහෙම මෙහෙම උඩින් පල්ලෙන් අපි අහපු දේවල් අපේ ඔළුවේ තියෙනකොට ඒව වැඩිකල් තියෙන්නේ. පුහුණු කළා පුරුදු කරලා අන්න ඒ පුහුණුව පුරුද්ද තුලින් ඇති කරගත්ත යම් අවබෝධයක් අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තුලින් සකස් වෙච්ච දෘෂ්ටිය තියෙනවා. ඒව නැති කරගන්නේ ඊළඟට සඳහන් වෙනවා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ ධර්මයේ පිළිබඳව ඒ ශ්‍රාවකයා නොසෙල් වෙන පැහැදීමක් ඇති කරගෙන ජීවත් වෙනවා කියනවා ඈ එතකොට මේ කුසල මූලයත් අකුසල මූලයත් කුසලයක් අකුසලයක් කියන දෙක පින්නතුනේ අපිට හොයාගන්න තියෙන්නේ පුස්තකාලයකට ගිහිලා නෙමෙයි. පොත්පත් අරගෙන නෙමෙයි. ඒව නිකන් කියවන්න හොඳයි මූලික වශයෙන් දැනගන්න මොනවද මේ කියලා. නමුත් එතනින් එහාට පොත තියාගෙන හැමදාම මේක අල්ලගන්න බෑ. පොත පැත්තකට දාලා එතනින් එහා බනහන ගමනොත් මගේ හිත පිහිටන්නේ යම් තැනකද ඒ පිහිටපු තැන තියෙන ලස්සන සුන්දරත්වයේ බල බල ඉන්න නෙමෙයි. අකුසලයක හිත පිහිටිය නම් අකුසලයක හිත පිහිටිය කියලා දැකලා අවබෝධයක් ඇති කරගන්නවා. කුසලයක හිත පිහිටිය නම් කුසලයක හිත පිහිටිය කියලා අවබෝධයක් ඇති කරගන්නවා. අන්න ඒ අවබෝධය තුල හික්මන ශ්‍රාවකයා තැම්පත් කෙනෙක් වෙනවා. එයාට මෙයා තේරෙනවා මං ඉස්සර ඉඳපු කෙනා නෙමෙයි කියලා. එයා වටා ඉන්න අයටත් තේරෙනවා මං ඉස්සර ඉඳපු කෙනා නෙමෙයි කියලා. හරි. එතකොට පින්නතුනේ දැන් අද අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තිබෙන්නේ මෙන්න මේ කුසල මුල් වර්ධනය කරගන්නේ කොහොමද? කුසල මුල් වර්ධනය කරගන්නේ කොහොමද කියන්නේ? කුසල මුල් වර්ධනය කරගන්න අපිට අපේ ජීවිතේ සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. මොකද්ද මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ? සත්පුරුෂයෙක් කොහොමද හඳුනගන්නේ? සත්පුරුෂයා පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගත කෙනෙක්. සත්පුරුෂයා ගාවට අපි අපේ ප්‍රශ්නයක් ගිහිල්ලා කිව්වහම එයා ඒකට උත්තරයක් දෙන්නේ තුනුරුවන් සිහි කරගෙන. ධර්මයෙන් සිහි කරගෙන. අපිත් එක්ක තියෙන ඒ හොඳයිකම වැඩි කරගන්න ඕන කියන තැන ඉඳලා නෙමෙයි. පැහැදිලිද? අපි කරේ අනුකම්පාවක් ඇති කරගෙන නෙමෙයි. අනිත් පාර්ශ්වය පිළිබඳව තරහක් ඇති කරගෙනත් නෙමෙයි. සත්පුරුෂයා නිතරම උත්තරේ දෙන්නේ හිතලා මතක කල්පනා කරලා. එයා දෙන උත්තරින් අපේ ප්‍රශ්නේ සැලකුණු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයා අපි කෙරෙහි හිතවත්කම වැඩි කරගන්න අනිත් අපේ අමනාප පාර්ශ්ව පිළිබඳ තරහ වැඩි කරන්න එකට එක කරන්න එහෙම මත පදන් යන මොකද එයා සත්පුරුෂයෙක් මොකද එයා සද්ධර්මය අහපු කෙනෙක් එයාට උන සද්ධර්මයේ උඩින් තියන්න එයා අපේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා අපි මේ ප්‍රශ්නේ උත්තරේ ගන්නවා අපි උත්තරේ ගන්නකොටම අපිට ධර්මයේ කෙලි පහදීම ඇති වෙනවා සහ එයා සත්පුරුෂයෙක් කියන එක පව අපිට පේන්න ගන්නවා සමහරට අපි ඒ වෙලේ එයාගේ උත්තරේ අපේ හිත කියන්න පුළුවන් ඕක නෙවෙයි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ. මොකද මට වාසියන උත්තරයක් මම බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්නේ. අනිකාට වාසි වෙන උත්තරයක් මම බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට මමත් ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් නම් මට තේරෙනවා මෙයා උත්තරේ දුන්නේ මං කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙනවත් අනිකා කෙරෙහි අනුකම්පාවක් තරහක් ඇති කරගෙනවත් නෙමෙයි ධර්ම ගෞරවය ඇතිවීමටයි. දැන් බලන්න සත්පුරුෂය කියන්නේ කවුද එහෙනම්? ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. ධර්ම ගෞරවය ඇති වෙන විදිහට තමයි ප්‍රශ්න උත්තරේ දෙන්නේ. හිතන්නේ මේ කියන විදිහේ සත්පුරුෂයෝ මේ 2 කෝටි 71 ලක්ෂ ගාණක් ජනගහන ඉන්න රටේ සමහර අයට එක්කෙනෙක් හොයාගන්න නැහැ. මම ඔබට කියනවා හොයලා බලන්න ඔබ දන්න කියන ඔබේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් ගමේ යාළුවෝ ඥාති හිතමිතුරු සහෝදරයෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්. සමහරවිට අපේ ප්‍රශ්නයකට අම්මා තාත්තා දෙන උත්තරේ සත්පුරුෂයෙක් දෙන උත්තරයක් නොවන්න පුළුවන් සමහර අම්මලා තාත්තලා. සමහර යාළුවෝ මිතුරු දෙන උත්තරේ සත්පුරුෂයෙක් නෙවෙයි. යාළුකමට දෙන උත්තරේ වෙන්න පුළුවන්. යාළුකමට දෙන උත්තර කරන්න ගිහලා මිනිස්සු හිරේ ඊළඟ වැටෙන්නේ නැද්ද? මිනීමරන්නේ නැද්ද? අපරාධ කරගන්නේ නැද්ද? යාළුකමක් නැති වෙන්නේ නැද්ද? ඈ? යාළුකමට දෙන උත්තර යාළුව දෙන උත්තර කරන්න කියලා ව්‍යාපාර ඔක්කොම කඩා කපලා හිරේ ඊළඟ වැටලා පාර හිඟා කන තැනට වැටෙන්නේ නැද්ද මිනිස්සු? වැටෙනවා. ඒතකොට හොඳට මතක තබා ගන්න කුසල මුල් වර්ධනය වෙන්නේ සත්පුරුෂ ආශ්‍රය තුලින්. සමහරවිට මම ඔබට කියනවා ඔබ දන්න කෙනා ඇතුලෙන් ඔබට එක්කෙනෙක් හිටියොත් ලෝක පුදුමයක් මේ කියන විදිහේ සත්පුරුෂය. සත්පුරුෂය කියලා කියන්නේ පින්නතුනේ අපේ අපි මම අතීතයේ කරපු උදව්පකාර හිතේ තියාගෙන ඉන්න කෙනා නෙමෙයි. මම අතීතයේ උදව් කරවගල තියලා ඉඳන් ඉන්න මොන හරි ගේ හදා ගන්න හරි ළමයා පාසලට දාන්න හරි මොන හරි ඒ සාමාන්‍ය ලෝකෙ හිතන්නේ ඒව හිතේ තියාගෙන ඉන්නවනම් එයා සත්පුරුෂය කියලානේ. ඒව හිතේ තියාගෙන හිටිය කියලා කුසල මුල් වර්ධනය වෙන්නේ නැහැ ඊළඟට අපි ලෙඩ වුණාම අපි හොයනවා නම් බලනවා නම් උපස්ථාන කරනවා නම් සාමාන්‍ය ලෝකෙ කියන්නේ ඒක සත්පුරුෂකමක් කියලා. ඒ මේ සාමාන්‍ය එදිනදා මෙලෝ පැවැත්මට ඕන කරන සත්පුරුෂ ක්‍රියාකාරකම් ටිකක්. හැබැයි කුසල මුල් වර්ධනය වෙන්න ඒ සත්පුරුෂකම් වලින් වැඩක් නැහැ. පැහැදිලිනේ? එතකොට මතක තබා ගන්න ඕන මේ ලෝකේ අපි හිතන මලගයක් වෙනවා මගුල්ගයක් වෙනවා මේවට ඇවිල්ලා දුවලා පැනලා වේස වෙලා මාංශ වෙලා අපි ඉතින් උදව් නොකර කොහොමද අපිට උදව් කරපු අයට අපි උදව් කරනවා කියලා වැඩ කරනවට අමතරව කටින් කිය කියා තමන් කරන දේ වර්ණා කර කර උඩ දම දම තමන් කියන දේ තමන් කරන දේ වර්ණා කර කර එහෙම කරනවා. ඒතර අපි සාමාන්‍ය ලෝකයේ තුල අපි හිතගෙන මේ අය සත්පුරුෂය කියලා. ඇත්තටම සාමාන්‍ය ලෝක තුල සත්පුරුෂකමක් තමයි හැබැයි ඒක මෙලෝ පැවැත්මට විතරයි. ඒකෙන් අපේ අකුසල මුල් දුරු වෙන්නේ නැහැ. ඒකෙන් අපේ කුසල මුල් වර්ධනය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට එහෙමනම් අපි සත්පුරුෂයන් අපේ ආශ්‍රයට අවශ්‍යයි. සත්පුරුෂයන් අවශ්‍යයි නම් සත්පුරුෂයෙක්ගේ ස්වභාවය කොයි වගේද කියන එක අපි දකින්න ඕන. මේ ලෝකේ සත්පුරුෂයන් බිහි කරන්න අපිට අමාරුයි. හැබැයි අපි තුල සත්පුරුෂ ලක්ෂණ බිහි කරගන්න පුළුවන්. අපි තුල ඒක ඒක ඒක පුරුවක් ඒක පුහුණුවක් පුහුණුවක් වුණාට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා යාළුවෙක් ඥාතික් මිත්‍රෙක් කවුරු හරි ඇවිල්ලා මොන හරි දෙයක් ප්‍රශ්නයක් කිව්වොත් අපි යාට උත්තර දෙනවා ක්‍රම දෙකයි එක්ක ඔයාත් එක්ක තියෙන ඇහිඳන්කම වැඩි කරගන්න මිත්‍රකමෙන් ලීලාවෙන් එතෙන්ට යනවද එහෙම නැත්නම් ධර්ම ගෞරවය ඇති වෙන විදිහට උත්තර දෙනවද එයාගෙන් ඕන අහලා දිදි දෙකෙන් එයා කැමති එක දෙන්න පුළුවන් ඕනනම් දෙකම දෙන්න පුළුවන්. එයාට ඕන දෙයක් ගන්න කියලා. හරි ඊළඟට පින්නතුනේ කුසල මුල් වර්ධනය කරගන්න අපේ ජීවිතය අපි පුරුදු කර යුතු එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. දැන් සමහර අය අපි දකිනවා ගෙවල් වල බණවට ගියාම පාරේ ඉහා පැත්තේ බණ කියන වෙලාවට ඉන්නේ. ආන්දුර එනකන් සාලේ ඉඳපු අය ආන්දුර ආට පස්සේ පාරේ ඉහා පැත්තේ. කැලේ ගස් කොළන් යට. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන පටන් ගත්තේ නැති අය. පොයට සිල් ගන්න කියලා සමහරු වස් කාලේ බණ අහන්න කියලා සමහරු බණ ඇහෙන්නේ නැති තැනකින් කොහරි කැලකින් මුල්ලකින් වාඩි වෙන්නේ. ඔයාලා අපි දකිනවා සමහරු එහෙම නැහැ. කෙලින්ම ස්වාමීන් වහන්සේ පේන තෙක් මානිකම ඉන්නවා. හරියටම බණ ටික ඇහෙන්නවා. වචනයක් පාසා බණ ටික ඇහෙන්නවා. එහෙම නැත්නම් හරියන්නේ නැහැ. ඒකට ඒ පෙර සසර පුරුදු. ධර්ම ශ්‍රවණය කරන ගත්ත කෙනාට පින්නතුනේ හොඳ ආකාරව මෙයා දන්නවා එයාගේ මෙලව ජීවිතයේ ව්‍යාපාර රැකී දක්ෂතා තියෙනවා නම් දරුවන්ගේ ජීවිත ගොඩනගන්න තිබෙනවා නම් ඒ හැම දෙයකම ධර්මයෙන් එයාට දැනුම අවශ්‍ය වෙනවා කියලා දකිනවා. පරලෝ ජීවිතයටත් එයාට මේ ධර්මය අවශ්‍ය වෙනවා කියලා හිතනවා දකිනවා. එතකොට අපිට මේ අපිව හඳුන ගන්න පුළුවන්කම තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. කේලම් ඕපදූප හිස් වචන පරුස වචන ශ්‍රවණය කිරීමෙන් අපිට අපිව හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ අටංග උපෝසථ සූත්‍රයේදී මේ අපිට මේ අහන්න ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨතම දේ තමයි කියන ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම. අපිට කේලම් අහන්න වෙනවා, ඕපදු පහන්න වෙනවා, හිස්සජන අහන්න වෙනවා, දේශපාලන කතා අහන්න වෙනවා, විවිධ දේවල් අහන්න වෙනවා. ඒවා අහන්න නැතුව පැත්තකට වෙලා ඉන්න අමාරුයි. අහන්න වෙනවා මේ ලෝකේ හැටි. හැබැයි ඒ මොනවා ඇහුවත් වැඩක් නෑ කියනවා කෙනෙකුට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැත්තම්. එතකොට සද්ධර්මය අහනවා කියලා නිකාන් ඉතින් ඔය ධර්ම දේශනාවේ මුල උඩින් පල්ලෙන් අහනවා මැද උඩින් පල්ලෙන් අහ ගන්නවා අගම උඩින් පල්ලෙන් අහ ගන්න එහෙම අහලා වැඩක් වෙන්නේ නැහැ. ධර්ම දේශනාවක් ගත්තොත් මුල ඉඳලා පිළිවෙලට අහගෙන ඉන්නවා. ධර්ම දේශනාවේ සමහර කොටස් එන්න පුළුවන් Tamanට ගොරෝසුයි වගේ. අමිහිරි වගේ. ඒ වෙලාවට වීරිය බලවත් කර ගන්න ඕන. ඒ වෙලාවට සතිය බලවත් කරගන්නට ඕන. ඒ වෙලාවට ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්නට ඕන. දැන් අපි පාරේ යනකොට ගුරුසු තැන් තිබුණාම ශ්‍රීදුරු මහත්මයා ඒ වෙලාවට ටිකක් ඊට කලින්ට වැඩි ටිකක් සතිය උපද්ද ගන්නවනේ. වීරිය උපද්ද ගන්නවනේ. පාර හොඳට තියෙන වෙලාවට සාමාන්‍ය විදියට යනවනේ. ඒ වගේ ධර්මදේශනාවේ සමහර වෙලාවල් එනවා සහැල්ලුවෙන් නිකන් ඉන්නකොට තේරෙන්න ගන්නවා. එක එක තැන්වල එක එක විදියට කොටස් වලදී අපිට එහෙමයි වෙන්නේ. හරි. ඊළඟට පින්නතුනේ කුසල මුල් වර්ධනය කරගන්න අපි පුරුදු කර යුතු දෙයක් තියෙනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් විමසනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක් ධර්මදේශනාවකදී ඇහෙන හැමදේම පින්නතුනේ මේ නුවණින් විමසීමස තමයි අහන්න වෙන්නේ. සෑම වචනයක්ම නුවණින් විමසීමස අහන්න. අපිට ඕන විදිහට අහලා හරියන්නේ නැහැ. අපිට ඕන විදිහට ඇහුවොත් එක්ක ලෝභයේ ඉඳගෙන අහන්න පුළුවන්. එක්ක ද්වේෂයේ ඉඳගෙන අහන්න පුළුවන්. එක්ක මෝහයේ ඉඳගෙන අහන්න පුළුවන්. එක්ක තීන මිද්දේ ඉඳගෙන අහන්න පුළුවන්. කිසියම් පංච නීවරණයක ඉඳගෙන අහන්න පුළුවන්. එහෙම එතන මෙතන අපිට ඕන තැන් වල ඉඳගෙන අහන්න බෑ. අහන්නම වෙන්නේ යෝනිසෝ මනසිකාරය. කියන්නේ නුවණින් විමසීමස. අපි මේ නුවණින් විමසිනවා කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. දැන් සමහර ගෙදරට ඇවිල්ලා මොන හරි දෙයක් කියනවා. ආයතනට ඇවිල්ලා දෙයක් කියනවා. කියනකොට අපි කියන දේ නුවණින් විමසලා තීරණ ස්ථීර කරන ගතියක් තියෙනවා අපිට. දැන් සමහර ඇවිල්ලා දෙයක් කියනකොට අපි ඒක කියපු ගම පිළිගන්නේ නැහැ. අපි ඒක තව හිතනවා, කල්පනා කරනවා, නුවණින් විමසනවා. සමහර අයට අපි දෙයක් කියන්න කලින් හිතනවා. හිතලා හිතලා තමයි කියන්නේ. නැත්නම් අපි දන්නවා ගැටුමක් ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා. වැරදි වැටීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහට මේ නුවණින් විමසලා කතා කරන ගතියක් අපි තුල තියෙනවනේ. ඒකෝ ධර්ම ශ්‍රවණය කරන හැම වෙලාවකදී මෙයා නුවණින් විමස විමස තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ ලෝකේ උතුම්ම ජීවිතයක් ගොඩනගා ගන්න ඕන කෙනා නුවණින් විමස විමස තමයි හැමදෙස්සම වැඩ කරන්නේ. සමහර වෙලාවල් ඉන්න පුළුවන් නුවණින් විමස විමස වැඩ කරන්න බැරි උදාහරණයක් වශයෙන් උදේ 4ට නැගිටින්න ඕන. උයන්න ඕන. අරයා නැගිට්ටවන්න ඕන. මෙයා නැගිට්ටවන්න ඕන. තේ ටික දෙන්න ඕන. කෑම ටික හදන්න ඕන. පාර්සල් ගැට ගන්න ඕන. වාහනේ යන්න කලින් ගිහින් දාන්න ඕන. ළමයා අරගෙන යන්න ඕන. අතනින් අතෙන්ට යන්න. මේ ඒ වෙලාවල් වලට මේ නුවණින් විමස විමස ඉන්න බෑ. හැබැයි හිත සෞම්‍ය වෙලාවට හිත කලබල වෙලා නැති වෙලාවට අපි මේ යෝනිසෝ මනසකාරය දිනු කරනකොට අන්න ඒ දිනු කරපු යෝනිසෝ මනසකාරය අර කලබල වෙලාවට දන්නේම නැතුව ඉන්න ගන්නවා. කලබල වෙලාවට දන්නේ නැතුව එන්න ගත්තට පස්සේ අර කලබල ගතිය අඩු වෙලා පිළිවෙලට වැඩ කරන ගතියක් වෙනවා. ඒ නිසා ඒවා අපතේ යන්නේ නැහැ. කලබල වෙලාවල් වලදී මේ ධර්ම පුරුදු කරන්න යනකොට වැඩිය පුරුදු කරන් තියෙන නිෂ්කලංක වෙලාවට. නිෂ්කලංක වෙලාවට පුරුදු කරාට පස්සේ කාලයක් යනකොට කලබල වෙලාවට පුරුදු කරනවා නෙමෙයි කලබල වෙලාවටත් මේක ඉන්න ගන්නවා. අපිට එතකොට උන්න අර බර අඩු වෙනවා. කලබල වෙලාවට තියෙන බර අඩු වෙනවා. ඊළඟට පින්න තුනේ හතරෙන එක තමයි කුසල මුල් වර්ධනය කරගන්න අපි තුල දිනු කරගතු දේ තමයි අමාරුම දේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ මේ ධර්මය කියලා තියෙන විදිහට හැසිරෙනවා. ප්‍රතිපදා පුරනවා. ඒක ටිකක් ගැඹුරුයි. නමුත් ඉතින් කරන්න වෙනවා. ඒව නොකළොත් මොකද වෙන්නේ? එක්ක මෙලෝදිම හිරේ යනවා. එක්ක ආයස අඩු වෙනවා, මැරුම් කරනවා. ඒව නොකරොත් වෙන්නේ ධම්මානුධම්ම පිටකදා පුරුදු නොකළොත් වෙන්නේ ඊළඟ ජීවිතයේ උපතේ ඉඳලම එක්ක ඇස් දෙක පේන්නේ නැහැ. එක්ක කන් දෙක ඇහෙන්නේ නැහැ. එක්ක ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එක්ක මඟුසෙදින් මැරෙනවා. එක්ක වංගු විතරයි. බලන්න මේ ලෝකේ ජනගහණයෙන් කොච්චර ඉන්නවද ඔය ගොඩට වැටිච්ච අය. මේ සංසාරේ ඔය ඇත්තෝ අපි ඒ තැන්වල ඕන තරම් ඉඳලා තියෙනවා. තව ඉස්සරහටත් ඒ තැන් වලට යනවා. ධම්මානුගම ප්‍රතිපදාව තුළ ඉන්න බැරි වුණොත් මරණය පස්සේ තිරිසන් ලෝකෙත් යනවා. රහත් වෙච්ච ඉසිදාසී කියනවා මම මේ ගිය ආත්මෙ නෙවෙයි ඊට කලින් ආත්මෙ තිරිසන් ලෝකේ හිටියා කියනවා. ඊට කලින් ආත්මෙ තිරිසන් ලෝකේ යනවා. ඊට කලින් ආත්මෙ තිරිසන් ලෝකේ යනවා. රහත් වෙච්ච ආත්මේ යා කියනවා මම ගිය ආත්මෙ ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් නොවන කෙනෙක් කියලා උපන්නේ කියනවා. බුදුරජාන් වහන්සේ කියන පාරමී පුරණ කාලේ මම තිරිසන් සත්තු මෙන්න මේ මේ මේ තිරිසන් සත්තු වෙලා හිටියා කියනවා. එහෙනම් ඔය ඇත්තෝ අපි පව කරගෙන ආපු ගමන් මාර්ගයේ මේ ආපු මේ මේ කණ්ණාඩියෙන් අපිට පේන කෙනාම මේ මේ ගිය ආත්ම වල හිටියා වෙන්න බෑනේ. නේද? මේ කණ්ණාඩියෙන් අද අපිට පේන කෙනාම ගිය ආත්මේ ඊට කලින් ආත්මේ හිටියා වෙන්න බෑනේ නේ. තව ඉස්සරහටත් එයාම ඉන්නවා කියලා කියන්න බෑනේ. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු කළොත් තමයි ඔය අනතුරු වලින් මිදෙන්න ගන්නේ. ඊළඟට පින්න තුනේ මේ කුසල මුල් වර්ධනය කරගන්න අපේ ජීවිතය අපි පුරුදු කළ යුතු දෙයක් තමයි චාරිත්‍ර වාරිත්‍ර. ඒ කියන්නේ අම්මට සලකන එක. ගරු කරන එක. තාත්තට ගරු කරන එක. ඊළඟට අපි හිතමුකෝ දැන් සතුන්ට ආහාර දෙන එක. අනුකම්පා කරන එක. සතුන්ට උදව් කරන එක. ඊළඟට අපි බස් එකේ යනකොට වැඩිහිටියෙක් આવුත් සීට් එක දෙන එක. දැන් අපි දැකලා තියෙනවා සමාජලාට මේ අවුරුදු 30 35 පිරිමි අය ළමයෙක් වඩාගෙන ඉන්න අම්ම කෙනෙක් ආවොත් එහෙම නැත්නම් අවුරුදු 60 70ක 80ක අම්ම කෙනෙක් ආවොත් බලන්නේවත් නෑ ගාණක් නෑ අර අවුරුදු 30 35 පිරිමි ওই වාඩි වෙලා ඉන්න. මොකද්ද මේ පිරිමිකම? මේ ඇඟේ ඇඟේ පැත්තේ හයිය හත්තියෙන් මොකද්ද තියෙන ප්‍රයෝජනේ? මොකද්ද ගුණයක් දිනු කරනවා කියන්නේ මොනවද? මිනිසුන්ට සමාලාට මේ අතේ සතේ නෑ කියන පින් කරගන්න. නමුත් මොලේ වර්ධනය වෙනවා නම් මුදල් වැය කරන්නේ නැතුව පින් කරගන්න පුළුවන්. නැවත හිත හිතා සතුටු වෙන්න පුළුවන් දේවල් කරගන්න පුළුවන්. එතකොට වැඩි හිටියන්න ගරු කරන එක. ඊදරට කෙනෙක් ආවොත් ගෞරවයෙන් කතා කරන එක. ඊදරට කෙනෙක් ආවොත් විමසට තේ එකක් දෙන එක. නිහතමානීකම් පුරුදු කරන එක. සංස්කෘතියට ගරු කරන එක. ඊළඟට අපි ගත්තොත් දැන් සිංහල Hindu අලුත් අවුරුදු චාරිත්‍ර තියෙනවා. මේ චාරිත්‍රවත් පිළිවෙත් තුළ නියැලෙන එක. මේ ආදී දේවල් පුරුදු කිරීමෙන් පුහුණු කිරීමෙන් කුසල මුල් වර්ධනය වෙන්න ගන්නවා. ඒ කියන්නේ ලෝභයේ දුර වෙනවා, ද්වේෂය දුර වෙනවා, මෝහය දුර වෙනවා. අලෝභ, ද්වේෂ, සමෝහ වර්ධනය වෙන ගන්නවා. දැන් සිංහල හින්දු අලුත් අවුරුදු කාලෙකදී අපි කාටද අම්මට වඳිනවා. ස්වාමියට වඳිනවා. නේද? දරුවන්ට දරුවන් සතුටු කරනවා. ආචාර්යසියට වඳිනවා. ඊළඟට ඥාතින් බලන්න යනවා. වැඩිහිටිය බලන්න යනවා. ඒගොල්ලන්ට ගරු කරනවා. ඒගොල්ලන්ට මොනවා හරි අරගෙන යනවා. මේ හැමතිස්සෙම කුසල මුල් වර්ධනය වෙනවා. මේවා මේ ගාලා කුඩු කරලා අයින් කරන්න තියෙන දේවල් නෙමෙයි වැඩකට නෑ චාරිත්‍ර වාරිත්‍ර කියලා. ඈ ඊළඟට පින්නතුනේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. භාගතුනාස දේශනා කරනනේ සම්මාදිට්ඨියෙන් පහම් බික්කවේ දොයන් වදාමි. අත්ති බික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්කා. ඒක සම්මාදිට්ඨියක් වෙන කෙලෙස් බරයි රාග කෙලෙස් බරයි තව සම්මාදිට්ඨිය වෙන කෙලෙස් වලින් තොරයි. සාසවා පුඤ්ඤ භාගියා අනාසවා ලෝකෝත්තර මංගංගා කෙලෙස් නැති ලෝකෝත්තර මාර්ගාංගයක් වන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනවා. මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙක් තුල බලවත් වෙලා තියෙනවා ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බලවත් වෙච්ච කෙනා තුලත් විශේෂයෙන්ම කුසල මුල් කැඩෙන්නේ නැතුව ආරක්ෂා වෙලා තියෙනවා කියනවා. මොකද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බලවත් වෙන්න ඕන මේක කුසල මූලයක් මේක අකුසල මූලයක් කියලා දකින්න. නැත්නම් වාද කර කර තර්ක කර කර ඉන්න මට ඕන දේ මං කරනවා කිය කිය. මට ඕන දේ මං කරාට එහෙම මේ මේ අනිත්‍ය සංස අනිත්‍ය ලෝකය තුල මට ඕන දේ මට කරන්න බෑ. මට කරන්න තියෙන දේ තමයි මම කරන්නට ඕන. අපිට කාටවත්වත් අපිට ඕන විදිහට මේ ලෝකයේ එහෙම වැඩ කරන්න බෑ. අපිට ඕන ඕන විදිහට වැඩ කරොත් එහෙම වෙන්නේ මොකද්ද කියන එක මම ඔබට කලින් කිව්වා. නිරේ තිරසන් ලෝක, ප්‍රේතාසු ලෝක මේ තැන් වලට තමයි යන්නේ මේ. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය යම් කිසි කෙනෙක් තුළ බලවත් වෙනවනම් ටික ටික ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය බලවත් වෙන්න එයා පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා කියන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන පොත්පත් CD අරම්මනම් අහා ඉන්නවාම කියන එකම නෙමෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා යනු මගේ ප්‍රශ්න දිහා මම බලන විදිය. මට තියෙන ප්‍රශ්න තියෙනුනේ මේ ජීවිතේ. මොනවද මට තියෙන ප්‍රශ්න? බිරිඳගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, ලේලිගේ ප්‍රශ්න, මාමණ්ඩිගේ ප්‍රශ්න, බෑණගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් වල ප්‍රශ්න, කුස්සියේ ප්‍රශ්න, සාලේ ප්‍රශ්න ආදී බොහෝ ප්‍රශ්න තියෙනනේ. මෙන්න මේ සියලු ප්‍රශ්න පිළිබඳව මේ චතුරාර්ය සත්‍යයත් දාලා බලනවා. එතකොට ඒ ඒක දිහා බලනකොට අනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති වෙනවා. ඒ ඒ සෑම මොහොතකම යාගේ ප්‍රඥාව බලවත් වෙනවා. අවිද්‍යාව දුරු වෙන්න ගන්නවා. ප්‍රඥාව බලවත් වෙනවා කියන්නේ එයා තුළ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බලවත් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය බලවත් වෙනකොට එයාට මේ වාද කරන්න ඕනේ යත් එක්ක මේ කුසල මූලය කියන්නේ මොකද්ද අකුසල මූලය මොකද්ද කියලා කියන්නේ. ඒම නිසා දැන් අද අපි ශ්‍රවණය කළා කුසලය කියන්නේ මොකද්ද අකුසල කියන්නේ මොකද්ද කුසල මූලය කියන්නේ මොකද්ද අකුසල මූලය කියන්නේ මොකද්ද ඒ වගේම කුසල මුල් වර්ධනය කරගන්න අපේ ජීවිතය අපි කළ යුතු වන්නේ මොනවද? ඉතින් මේ ධර්මදේශනා නැවත නැවත ඇසීමෙන් නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් තමයි තව තවත් සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම දියුණු කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ධර්මදේශනාවේ දායකත්ව දරුවෝ පින්නතුන් හිතන්නට ඕන නැවත නැවත මේවා ශ්‍රාවකයෝ දසදහස් ගාණකට අපි අහන්න සලස්වනවා කියලා. ඒ නැවත නැවත අහන්න පුළුවන්. අහන්න අහන්න හැමෝම තුළ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් සකස් වෙන ගන්නවා.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 ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ධර්මදේශනා විදේශකයන්න් වහන්සේ පිළිබඳව පූජ්‍යපාද දිද්දෙනියේ විමල ශංක ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනාවටයි ඔබට සවන් දෙන්න හැකියාව ලැබෙන අද රාත්‍රියේ 8ට සදේශීය සේවය ඔස්සේ. ජාතික ගුවන් විදුලියේ පෝදා සජීවී ගුවන්